උපාසක මාත්‍යා කවුරු කියන එකක්වත් අහන්න එපා. බුදුහාඳුරෝ කියපු දේ අහන්න. තථාගත ගෞතමයන් වහන්සේ මට මොනවද කිව්වේ? සබ්බ පාප සකරණං කුසලස්ස උපසම්පදා. සියලු පව් වලින් වෙන් වෙලා දස කුසල උපදවන්න කිව්වා. ඒක අහන්න. ඇයි එක එක්කෙනා කියන දේ අහන්නේ? මම කියන දේ තාන්න එපා. ගෞතම තථාගතයන් වහන්සේ කියපු දේ අහන්න. අපි එතනින් නැහනේ. අපි එක එක්කෙනාගේ සරණ යනවා. උන්වහන්සේ රාහත් වෙලා නැහැ. රාහත් වෙන්නේ නැතුව කියන බණවල කෙලස් තියෙනවා. එතන අපිට එක එක අඩුපාඩු අවගෙනවා. දැන් අපි ඒවට ගැටෙනවා. අපිනේ වැරද්ද කරලා තියෙන්නේ. ගෞතම බුදුහාමුදුරුවෝ සියලු කෙලෙස් නැසූසේක, අරියත් වූසේක, භාග්‍යවත් වූසේක. දැන් උන්වහන්සේ දේශනා කරන ධර්මයේ මේ ගැටලුවක් නැහැනේ. ඒලා ඒ කාලා බලන්නකො කිසිම පටිගයක් ඇති වෙන්නේ නැහැනේ. කිසිම දෝෂයක් අට ගන්න නැහැනේ. අපි වැරද්ද කරලා තියෙන්නේ. ආන්න ඕන තැනෙන් ආලා නැහැ. නොහාන්න ඕන තැන හොද්දට කන් දීලා ආලා තිනවා. ඒ නිසා අටගත්ත ප්‍රශ්නයක් මේක. මම හරියට කැමැති බුදුහාමුදුරන්ගේ බණ අහන්න. ඇයි සියලු කෙලෙස් නැසලා ඉවර වෙලා නුන්වන්සේ බණ කිව්වේ? ඒ නිසා ඒ බණවල ප්‍රශ්නයක් නැහැ. කෙලෙස් නැසන් නැති කෙනෙක් බණ කිව්වාම එයාගේ පත්‍ය ප්‍රශ්නේ තියෙනවා. ඒ ධර්මයේ කෙලෙස් තියෙනවා. ඇයි rahat වෙලා නැතුව කියන්නේ? ඒ නිසා රාතන් වහන්සේගේ නමකගෙන් බණ අහන්න. ඒ මාර්ගයේ වඩපු කෙනෙක්ගෙන් බණ අහන්න. එතකොට මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. එහෙම කෙනෙක් හොයාගන්න බැරි නම් බුදුහාමුදුරන්ගේ බණ ටික අහන්න. 84 දාම තියෙනවනේ ලේඛනගත කළා. ඒක ශ්‍රවණය කරන්න, ඒක කියවන්න. ඒක අනුගමනය කරන්න. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පාත් වෙන්න කොච්චර වෙලාවක් ඕනද දන්නවද පාස්ක මත? එක සැනයක් ඇති. ඒ ඒ අවබෝධය සිත නිරෝධ සමාපත්තිය කියන ප්‍රත්‍යක්ෂ අවබෝධයට පත්වන එක සැනයක් ඇති. තප්පරයක්වත් වැඩිනේ. දැන් උපාසක මත විනාඩි 10කින්ද පුළුවන් කියන ඕනකටත් වැඩිනේ. ඇයි අපි පැය භාගයක් ඉන්න බලාපොරොත්තු වෙන්නේ? ඇයි පැය පහක් ඉන්න බලාපොරොත්තු වෙන්නේ? ඇයි දවසක් ඉන්න බලාපොරොත්තු වෙන්නේ? භාවනාව වෙච්චර අවශ්‍ය නැහැ. නිරෝධ සමාපත්තියට පත් වෙන්න එක විනාඩියකින් තප්පරටෙන් අපි දක්ෂ නැහැ. ඒ නිසා අපි කාලය වැඩි කරන්න හදනවා. දක්ෂයාට කාලයක් අවශ්‍ය නැහැ. එහෙනම් අපි භාවනාවේ වැඩිපුර ඉන්න දක්ෂ වෙන්න නෙමෙයි ඕනේ. ඉක්මනට ප්‍රත්‍යක්ෂ කරන්නයි දක්ෂ වෙන්න ඕනේ. මට ඉන්න පුළුවන් භාවනාව උපරිම විනාඩි 10 නම් විනාඩියෙන් දෙකෙන් ප්‍රත්‍යක්ෂ කළා නිරෝධ සමාපත්තියටපත් වෙන්න මම දක්ෂ වෙන්න ඕනේ. මම ඒ දක්ෂකම හදන්නේ නැහැ. තය පාක් ඉන්නේ කොහොමද කියලා ඒ දක්ෂකමයි මේ හදන්න හදන්නේ. මටයි වැරදිලා තියෙන්නේ. උපාසක මාත්‍යා වතුර වීදුවට දාපු එකයි වරද. වතුර වීදුර පොඩිනේ ඉක්මනට පෑනවා. උපාසක මාත්‍යාගේ සිත මා සමුද්‍රයට දාලා බලන්නකො මූදට දාලා බලන්නකො පැහෙන්නේ ඇයි ඒක පාණ්ඩ මේ මාපලේ ධර්මදි ඒක පස්සවන්න බෑ. ඒක පැහෙන්නේ නෑ. එහෙනම් අපි පටුවෙන් සිතන හැම මොහොතෙම අපි තුල පීඩනයක් අට ගන්නවා. මේගේ මගේ කියලා මං හිතුවොත් මේගේ කවුරුහරි කඩන් දාවොත් මට පීඩනයක් ඇති වෙනවා. අයිති කරන් දාවොත් පීඩනයක් ඇති වෙනවා. කවුරුහරි බලෙන් පදින්චි පීඩනයක් ඇති වෙනවා. මේ මාපොළවම මගේ. එතකොට පීඩනයක් නැහැ. මුළු මාපොළවම මගේ නම් මට සීමාවක් නැහැනේ. අයිතියක් නැහැ. හැමදේම මගේනේ. කොතන තිබුණත් මොකද ප්‍රශ්නයක් නැහැ. අපි පටිසෝතගාමියෝ හිතන්නේ අනුසෝතගාමියෝ හිතනවා. පුළුල්ව හිතන්නේ පුළුල්ව හිතන්න සිතට පුරුදු කරන්නේ පටුව සිතන්න සිතට පුරුදු කරනවා. පටු සිත නිතරම දුක ඇති කරනවා. පුළුල් සිත නිතරම දුක නිවනවා. මේක කමටහන කරලා වඩන්න. සිත නිදාස් වෙන්නේ පීඩණය අඩු වුණොත්. පීඩිත වෙන්න වෙන්න සිත කැළඹෙනවා, විසිරෙනවා. සිතේ ස්වභාවීය උපාසක මාත්‍ය අවබෝධය කරන්න කරන්න සිත නිවෙනවා. එයාව තෙරපන්න තෙරපන්න මෙල්ල කරන්න මෙල්ල කරන්න එයා විසිරෙනවා. සිත මෙල්ල කරලා බලන්න විසිරෙන ස්වභාවය වැඩි. අවබෝධයේ සිත දිහා බලන ඉන්න ටක් ගාලා පොඩි ළමෙක් වගේ ඊලා වෙනවා. සිත නිවන් හොනේ නම් සිත දිහා අවබෝධයෙන් දකින්න ඕනේ 100ෙන් දකින්න ඕනේ. අපි සිත 100ෙන් දකින්නේ සිත මෙල්ල කරලා එයා පාලනය කරලා එයා තියාගන්න හදනක සීමාව තුළ. එහෙම කිසිම කෙනෙකුට තියන්න බෑ. සිත කියන්නේ ශක්ති විශේෂයක්. තරංගයකින් ක්‍රියාත්මක වෙන්නේ ඕනම සෙනෙයක ඕනම දුරක් යට යන්න පුළුවන්. පෘථිවියෙන් එහාට යන්න පුළුවන් එක තප්පරයට. දැන් කොහොමද යව නවත්තගන්නේ? අවබෝධයට විතරයි යකීකරු වෙන්නේ. 100ට විතරයි කීකරු වෙන්නේ. එම එම නැතුව එයා කීකරු වෙන්නේ නැහැ. දෙවිවරු දකින්න එක මං සුබයි කියලා කියන්නේ භාවනා කරනකොට මට මාව පේනවා කියලා කිව්වොත් මං සාදු කියලා කියන එක සුබයි කියලා. හේතුව තමන්මයි දකින්න ඕනේ. මම භාවනාවේ පුංචි කාලේ ඉඳලා මාවමයි මම දැක්කේ මට කිසිම දෙවිවරයෙක් පෙනුන්නේ නැහැ. ගෙදර මට කෑම දෙන කට්ටිය මට පේන්නේත් නැහැ. මාවමයි මට පේන්නේ. කෑම දෙනකොටත් මම කෑම එක අතට ගන්නකොට මාව මම දකිනවා. මම කියලා කෙනෙක් ඉන්නවායි කියලා එයා විශ්වාස කරනවා. ඒ නිසා මට කෑම දෙනවා. එයා කෑම දෙනවා නෙමෙයි මම කියලා කෙනෙක් ඉන්නවායි කියලා එයා විශ්වාස කරනවා. ඒ නිසා වෙලාවට මට කෑම දෙනවා. ඒ කෑම තුලත් මාවයි මම දකින්නේ. මම කියලා කෙනෙක් නැත්නම් මේ කෑම එක මෙච්චර දුර එන්නේත් නැහැ. එහෙම දෙයක් සූදානම් වෙන්නේත් නැහැ. මට ලැබෙන්නේත් නැහැ. හැම දෙයතුලින්ම තමන්ව තමන් දකිනවා එයා නිවැරදි මාර්ගයක යනවා. එහෙම නැතුව දෙවිවරු දකිනවා, අනිත් අයගේ අඩුපාඩු දකිනවා, පෙරේතයෝ පේනවා, යක්ෂයෝ පේනවා, අවතාර පේනවා, ඕල්මන් පේනවා කියලා කියන්නේ එයාව එයා දකින්න අපෝසත් වුණා. එයාව එයා දකින්නේ නැහැ කියලා කියන්නේ එයා නිවන් දකින්න ටිකක් ප්‍රමාද වෙනවා. දෙවිවරු දකින්නක වරදක් නෙමෙයි. හැබැයි තමන්ව දකින්න නැති එක වරදක්. දැන් කවුරු හරි කෙනෙක් වරදක් කරන බලන්නකො මෙච්චර මේ පිළිවෙලට කරගෙන යනකොට මේක වැරද්දුවානේ. එයා පිළිවෙලට ඒක කරන්න ඕනේ කියලා මම මොකටද බලාපොරොත්තු වෙන්නේ? මගේ වරද මන් දැක්කේ නෑනේ. මාව මන් දැක්කේ නෑ. එයා එම කළා යාට ඒක තේරෙන්නේ නෑ. ඒක අඩුවක්. ඒක අපි නිවැරදි කරගමු. හැබැයි ඒගොල්ලෝ එම වරදි නොකර ඒක පිළිවෙලට කරන්න ඕනේ. වැරදෙන්න බෑ කිසිම මොහොතක. ඇයි මං එහෙම බලාපොරොත්තුවක් අදාගත්තේ? මේ ලෝකේ හැමදේම අනිත්‍ය නම් ඕනම දෙයක් ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් නේ. ඒක මම පිළිගත්තේ නැහැ. ඒක මගේ අඩුවක්. මාවයි මම එතන දකින්න ඕනේ බලන්නකෝ. අරක වැරදුනා මට තරහා ගියා. ඒ කියන්නේ මේක වැරදෙන්නේ නැතුව වෙන්න බලාපොරොත්තු මගේ තුල තිබිලා. ඒ නිසානේ තරහා ගියේ. මාව මන් දැක්කා මේ වැරද්ද නෙමේ පේන්නේ. මාව මට පේන්නේ. බැරි වෙලාවත් මම දකින අනේ මේ අඹුවට කැම දීලා බෑ මේක පාදන්න අවුරුදු 25ක් කැම දෙන්න එපායි. අනේ මේ දරුවට කැම දීලා බෑ අවුරුදු 25ක් කැම දීලා බන්දලා දෙනකම් දේපල එකතු කරන්න එපායි. මේම කියලා කියලා මම පැවිදි වෙනවා. එක අඹුවයි දරුවෝ පස් දෙනයි. අය දෙනාට පෝෂණය කරන්න බැරුව පැවිදි වෙලා දැන් දායකයෝ ඉන්නව පසමත්ත 100ක්. පවුල් 100ක් නේ. අඹුව 100යි, ස්වාමි පුරුෂය 100යි, දරුවෝ 500යි, අම්මලා 500යි, තාත්තලා 500යි. දැන් 5000ක් නඩත්තු කරන්න එපායි. 5000කටම පන්සකුල දෙන්න එපාය. 5000කටම පිරිත් කියන්න එපාය. 5000ටම පිරිත් නූල් ගැට ගන්න එපාය. 5000ටම ආශිර්වාද කරන්න එපාය. 5000 ගෙවල් වලටම කියලා බත් කන්න එපාය. දැන් 5000ක ප්‍රශ්නයක් තියෙන්නේ. ආ ඒ ප්‍රශ්නේ විසඳන්න බැරුව 5000ක ප්‍රශ්නයක් පටල ගන්නවා. පටිසෝතගාමි නෑ. එයා නිවැරදිව සම්මාවෙන් දැකලා නෑ. තාම නිවැරදි මාර්ගයේ ප්‍රත්‍යක්ෂ වෙලා නෑ. ඒ නිසා තමයි අපිට හැමදේම වෙනස් විදිහට පේන්නේ. මේවා තමයි කමටහන්. පිළිවන් පාන කරන වඩන්න ඕනේ මේවා. මේවා වැඩුවාම අපි අඩුපාඩු අඩු අඩු වෙලා දුර්වලකම් නිවැරදි වෙලා විදර්ශනා වැඩිලා හැම දෙය තුළින්ම නිදහස් වෙනවා. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව යුතුයකම් වගකීම් කරලා බලාපොරොත්තු නැතුව අනිත් අය වෙනුවෙන් ජීවත් ජීවත් වෙලා පිළිවන් පාන තන්ට සිත ඇදෙනවා. ඒක මාර්ගය. ඒක මාර්ගයක වඩන්න ඕනේ. ලෝකේ ප්‍රශ්න තැනක් නැහැ. සරමයි ෂර්ට් එකයි මට දාන්න බෑ හරියට කසනවා මට සිවුර ඕනේ කියලා කියනවා. උපාසමත් සිවුරත් රෙදි තමයි. ඒක ප්ලාස්ටික් නෙමෙයි. සරංශයට කියන්නේ කැඳුමක්. සිවුර කියන්නේ කැඳුමක්. මේකෙත් කරන්නේ විලිවාණේ, කරකෙත් කරන්නේ විලිවාණේක. හැබැයි ගී හැඳුමෙත් කෙලස් නිරෝධ කළේ නැහැ. පැවිදි වෙලත් කෙලස් නිරෝධ කළේ නැහැ. කිසිම දෙයක් වෙලා නැහැ. පැවිදි වෙලා තින්නේ අරයාමයි. කොතන හිටියත් මොන හැඳුමින් හිටියත් කෙලෙස් නිරෝධ වෙනවා නම් එයා ක්‍රමානුකූලව කෙලෙස් වලින් නිදහස් වෙනවා නම් එයා මොන හැඳුමින් හිටියත් ශ්‍රේෂ්ඨයි. දැන් උපාසක මාත්‍ය සර්මයි සර්ට් එකයි කියනවා. අපි අඳනයයි සිවුරයි කියනවා. උපාසකම් බත්ත්‍යංජන කියනවා. අපි දාහනේ කියලා කියනවා. උපාසක මාත්‍ය ගෙවල් දොරවල් කියනවා. අපි සේනාසන කුටි කියලා කියනවා. උපාසක මාත්‍ය මොකද වෙනසක් නැහැනේ. නන් ටිකක් විතර වෙනස් වෙලා තින්නේ. උපාසක මාත්‍ය තේපන් කියලා කියනවා. අපි ගිලම්පස කියලා කියනවා. උපාසක මාත්‍ය ඥාතියෝ කියලා කියනවා. අපි දායකයෝ කියලා කියනවා. බලන්නකො වෙනස් වෙලා තියෙන පොඩ පොඩ වෙනස් වෙලා තියෙන්නේ. මේක අර සාසනීය සම්ප්‍රදායට භික්ෂුව පූජනීයයි වෙන්වච්ච පිරිසක් කියලා වෙන් කරන්න වචන සෙට් එකකින් වෙන් කරලා තියෙනවා. කෙලෙස් නිරෝධ වෙනවා නම් සෝතාපන්න ගියත් සෝතාපන්න ආමරු දෙන්නම එකයි. දෙන්නම සෝතාපන්නනේ. කොහොමද වෙනස් වෙන්නේ? කෙලෙස් නිරෝධ වෙනවා නම් රාහත් වෙච්ච ගියත් මාන වෙච්ච පැවිද්ද දෙකම එකයි. උන්වහන්සේ රාතන් වහන්සේ හැබැයි ගිහි කෙනාට ගියා කියන්න පුළුවන්ද? රාත් වෙලා නේ රාතන් වහන්සේ. දාරුකිරිය මාන වෙලයි කියනේනේ. මානකම දෙන්න බැරි වුණානේ සිවුරක් ඔයාගෙන එන්න බැරි වුණානේ. නමුත් අපි දාරුකිරිය ගියා කියලා කියනවද? උපාසක දාරුකිරිය රාතන් වහන්සේම කියන්නේ නැහැ. දාරුකිරිය රාතන් වහන්සේමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ දාරුකිරිය රාතන් වහන්සේ. සුද්ධෝදන රජුර පැවිදි වුණෙත් නෑ රජකමෙන් අයින් වුණෙත් නෑ. රජකම තියෙද්දි එමම පිරිනුවම් පෑවා. අපි කියන්නේ සුද්ධෝතන මහරහතන් වහන්සේ. අපි අර සුද්ධෝතන රජතුමා රහතන් වහන්සේ කියන්නේ කියන්න බෑ. පැවිද්දත් ජීයත් කෙලස් නිරෝධ කරොත් එක සමානයි. සෝතාපන්න නම් දෙන්නම සෝතාපන්නයි. සකු르දාගාමි නම් දෙන්නම සකු르දාගාමි. අනාගාමි හරියත් නම් දෙන්නම අනාගාමි හරියත්. ඒකේ වෙනසක් නෑ. මේක යුනිෆෝම් එකක්. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හඳුනා ගන්න යුනිෆෝම් එකක් විතරයි. කෙලෙස් නිරෝධ කරන ධර්මයට තමයි ඒගොල්ලෝ සසරින් එතර වෙන්නේ. වඩා වැදගත් වෙන්නේ කෙලෙස් නිරෝධ කිරීම. ලෝකේ මෑණියනි කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කණ්ඩායමක් පෝසත් වෙන්න වේසන කණ්ඩායම. අනිත් කටිය දුප්පත් වෙන්න වේසන කණ්ඩායම. හැමදේම අත්හැරලා හැමදේම දන් දීලා නිරෝධ වෙලා සසරෙන් එතර වෙන්න ඒගොල්ලෝ දුප්පත් වෙන්න වේසනවා. හැමදේම වත්කම් වලින් පෝසත්කමින් විසඳන්න පුළුවන් කියලා. ඒගොල්ල වත්කම් එක්ක ඒගොල්ල පෝසත් වෙන්න වෙසෙනවා. කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඒකේ නිවැරදි කණ්ඩායම දුප්පත් වෙන්න වෙසෙන එක. අම්මා ඊළඟ පැයේදී මැරෙනවා. දැන් මට කියන්න මැරෙන කෝටි කීයක් වීදම් කරුවොත් එයා අවුරුදු පහ තියාගන්න පුළුවන්ද? මේක තේරුම් ගත්තා නම් මේ ප්‍රශ්නේ විසඳෙනවා නෑනේ. ආල් කිලෝ එක අද රුපියල් 250යි. සතියක් එක දිගටම ප්‍රවෘත්තියලා බලන්න බඩගින්නේ මැරිච්ච කෙනෙක් ඉන්නවද කියලා. ඇයි ඒ කට්ටියගේ දාන පාරමිතාවට අනුව මොනවාරි එකක් ලැබෙනවා මෑණියනි. ඉංගන්න සතියක් බඩගින්නේ හිටියත් මැරෙන්න බත්තකටය කවුරුනික උඩකොට විසිකල්ලා යනවා. එයා පුරපු දාන පාරමිතාවට අනුව ඒ දේ වෙනවා. දස පාරමිතා හැමෝම පුරනවා ප්‍රතිසතවලින් වෙනස්. ඒ ඒ අයගේ පාරමිතාවට අනුව ඒ ඒ සිදුවීම් හැම දෙයක්ම නිවැරදිව සිද්ධ වෙනවා. අපි පාරමී පුරන්නේ ගුණධර්ම වඩන්නේ මාන්සිල හම්බ කරලා ප්‍රශ්න විසඳන්න හදනවා. වරදක් නෙමෙයි මෑණියනි. මාන්සි වෙන එක වරදක් නෙමෙයි. හම්බ කරන එක වරදක් නෙමෙයි. ලද දෙයින් සෑයීමටපත් වෙන්නේ නැති එකයි වරද. තියෙන දේවල් වලින් සැනසෙන්නේ නැති එකයි වරද. අද මගේ ළඟ රුපියලක් නැහැ. හෙට උදේ ඉල්ලා ගත්තොත් තමයි මට බඩ බඩගින්නට බත් ටිකක් හම්බෙන්නේ. නමුත් මම මට හොඳට නිින්ද යනවානේ. මං හරි විවේකයිනේ. මට සාපේක්ෂව මොකුත් ප්‍රශ්න නැහැනේ. iPhone ගන්න මං දඟලන්නේ. LCD TV ගන්න දඟලන්නේ වාහන ගන්න දඟලයි මට ගමනක් නැහනේ වාහන ගන්නේ ගමන් යන්නනේ ගමන් යන්න වාහන අවශ්‍ය නැහැ ඕපදූප දැනගන්නනේ TV ගන්නේ රටේ තියෙන තොරතුරු ටික මොකටද අනුන්ගේ ඒවා ටික කුණු කොට ලොලුවට දාන්නේ අනුන්ගේ ඒවා හොයන්නේ TV අවශ්‍ය නැහැ කතා කරන්නනේ ෆෝන් ගන්නේ කතා කරන්නේ මම කතා කරන්න අවශ්‍ය නැහැ. ඇයි ලෝකේ කතා කරන දෙයක් නැහැ. ෆෝන් අවශ්‍ය නැහැ. මේ විදිහට මං තියෙන දේෙන් සෑහීමටපත් වෙන්න දක්ෂ වෙනවා මිසක් ඒවා උපයා ගන්න, අයිති කර ගන්න, එකතු කර ගන්න දක්ෂ වෙන්නේ ඒකට අදක්ෂ වෙනවා. මෑණියනි මේ ලෝකේ කොච්චර කෝටිපති වුණත් මොනතරම් දේපල එකතු කරත් ඒගොල්ලන්ට කවදාවත් සැනසෙන්න බෑ. පෝසත්ත කට්ටිය ඉන්න සමහර කට්ටියගේ account වල තියෙන සල්ලි වලට මාසෙකට පොලිය ලක්ෂ 25ක් විතර හම්බ වෙනවා. ගිහිල්ලා බලන්න ඒගොල්ලන්ට හරියට නිින්ද යනවද කියලා. නිරෝගීමත්ද කියලා ප්‍රශ්න විසඳලක් නෑ. කෝටියක් තියෙනවා නම් කෝටියට ගැළපෙන ප්‍රශ්න එනවා. මෑණියෝ ළඟ රුපියල් 100ක් තියෙනවා 100 අරගෙන පොලට යන්න 100ට අදාළ ප්‍රශ්න එන්නේ බෝංචි 100ක් දෙන්න කරවල කෑල්ලක් දෙන්න අල ගෙඩියක් දෙන්න ඇයි අර රුපියල් 100ට සාපේක්ෂව ප්‍රශ්න එන්නේ රුපියල් 2000 අරගෙන පොලට යන්න බෝංචි කිලෝ එකක් දාන්න අල කිලෝ එකක් දාන්න ලුණු කිලෝ දෙකක් දාන්න ඇයි රුපියල් 2000ට සාපේක්ෂව ප්‍රශ්න එන්නේ මෑණියන්ගේ 5000 අරගෙන පොලට යන්නකෝ බලන්න ලොරියක් අරන් ගිහිල්ලා වාඩිලා අර මනුස්සයට කතා කරනවා අල කිලෝ එකක් ගේන්න 100යි 500 දෙනවා ආ තියන්න තියන්න ඉතුරු තියාගන්න ඇයි 5000ට සාපේක්ෂව ඇවිල්ලා තියෙන ප්‍රශ්න රුපියල් 5000ක් පඩි ගන්න මිනිසයා තියෙන ඇඳුම ඇඳගෙන බස් එකෙන් ගිහලා බෑලා මගුල් ගෙදර ගිහලා රුපියල් 500ක් ඇම්බලොප් එකට දීලා කැම ටිකක් කාලෙනවා ලස්සයක් පඩි ගන්න මිනිසයා කැබ් එකක් කෝල් කරලා කාර් එකෙන් ගිහලා බෑලා රුපියල් 5000ක් විතර පූජා කරලා එතන පොඩ්ඩක් කන්නේත් නෑ අර තාත්තේට ටිකක් වෙලා ඉඳලා එයා එනවා ලක්ෂ 20ක් විතර පඩිගන්න මනුස්සයාගේ ඇඳුමම ලක්ෂ එකමාරක් මගුල් ගෙදරට. රත්තරන් කිලෝ දෙකක් විතර තියෙන බැරි වෙලාව මග වැස්සන අකුණු වදින එකට එච්චර යකඩ ඇඟේ. ඒවා ටික දාගෙන යන්න නැත්නම් යන්න බෑයි. ලක්ෂ 25 පඩිනේ. ඒකට ගැලපෙන විදියටයි යාට ප්‍රශ්න තියෙන්නේ. සතපාක්වත් නැති කෙනාට සතපාක්වත් නැති ප්‍රශ්න තියෙන්නේ. ඇයි? ප්‍රශ්න නැහැ. දීපල වැඩි වෙන්න වැඩි වෙන්න බලන්නකො මෑණින් ප්‍රශ්න එන විදියට අර නිකම්ම තියෙන මඩ ටික තලන්න හිතනවා. තලපයකට සිමෙන්ති දාන්න හිතෙනවා. සිමෙන්ති දාපු එකට පිච්චි බඳින්න හිතෙනවා. ඒකට වාලේ ගාන්න හිතෙනවා. ඊට පස්සේ ටයිල් කරන්න හිතෙනවා. ටයිල් කරපු එකට ආසන දාන්න හිතෙනවා. ආසන දාපු එකට සැටි දාන්න හිතෙනවා. ඇයි මේම වෙන්නේ? වත්කම් වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රශ්නස් වැඩි වෙගෙන යනවා. පස්සේ එක භාර්යාව මදි වෙලා දෙක වෙනවා. දරුවෝ දෙක වෙලා හතර වෙනවා. යාළුවෝ 20ක් හිටියා. ඒක 100 වෙනවා. ඕමෝ මොමෝ ප්‍රශ්නත් වැඩි වෙලා. ජීවිත කාලෙම ප්‍රශ්න. පෝසත් වෙලා සනසිච්ච කෙනෙක් සෑයීමටපත් වෙච්ච කෙනෙක් මට පෙන්වන්නක මෑණි මේ ලෝකේ කවුරුත් නැණි කෝටි 340000 account වල දිනා ඒත් ඒගොල්ලෝ තාම රස්සාව කරනවානේ තාම ආයතන එකක්වත් පහලා නැන්නේ එහෙනම් පෝසත් වෙලා මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ සිතක් සැනසෙන්නේ නැත්නම් ඇයි සැනසෙන්නේ නැති එක කරන්නේ තියෙන දේ සෑයීමටපත් වුනම සිත සැනසෙනවා නම් ඇයි ඒක නොකරන්නේ අපි කල යුතු දේ කරන්නේ ලද දෙයින් සැනසෙන්න, සෑයීමටපත් වෙන්න. ඒකාන්ත වශයෙන්ම මෑණිය වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. එකතු කරපු දේවල් තියලා යන්න වෙනවා. අනිත් කට්ටිය දුන්නේ නැත්තේ අපට ලබන්න කුසල් නැති නිසා මගේ අඩුව නිසා අනිත් අයට සලකන්නේ නැත්තේ අපි ළඟ එක නැති නිසා අපෙන් සලකිලි ලබන්න අපෙන් උපස්ථාන ලබන්න ඒගොල්ලන්ට පින් නැති නිසා ඇයි එම පටිසෝත ගාමිනව දකින්නේ නැත්තේ පටිසෝත ගාමිනව දකින්නේ ඊට නිදාස් කරන වැඩපිළිවෙල කමඨාණයි වඩන්න ඕනේ මෑණියනි. අම්මෙක් තාත්තෙක් සනසපු දරුවෙක් මට පෙන්වන්නකො. කිසිම දරුවෙක් නෑ. එහෙම සනසෙන්නේ නෑ. එහෙම සනසිල්ලක් ලෝකේ නිර්මාණය වෙලා නෑ. සිත සනස ගන්න, සිත නිවා ගන්න. හැම දේ තුලම තියෙන පැවැත්මක්, දුකක්. ඒක තේරුම් අරගෙන කටයුතු කරන්න. හැමදේම කවදාරි දාලා යනවා. මේ හැයෙන මොහොතේ උස්ම ටික බුක් ගහලා ගියාම බැලුම් බෝලේ වගේ. මලකඳ. අපි මෑණියෝ කියලා කියන්නේ බොඩිය ගෙනාවද, බොඩිය වල්ලනවද, කීයට ආදානේ ඔහොම කතාවක් කියන්නේ. නම කියන්නෙත් නෑ, ගම කියන්නෙත් ඒ වටිනාකම ගියා. කොච්චර මෑණියෝ මේ මෙතනින්ද හතනින්ද කෑම කෑවද නිදාගත්තද දත් නැද්දද කියලා අහනවා. මරුණාට පස්සේ සතියක් තනියෙන් තියාගන්න කියන්නකෝ බලන්න. මිනිසින්න බයයි. ඕල්මන් තියනවනේ. ඕන් අපට තියෙන වටිනාකම. දුවේ පුතේ අම්මේ අක්කේ කියලා ආදරෙන් කියපු කට්ටිය කිසිම මොහතක තනියෙන් ඉන්නයි මිනිහ ළඟ ඉන්න බයයි. මිනිහනේ බයයි. ඒක තමයි අපිට තියෙන ඇත්ත වටිනාකම. ඒක දකින්න ඕනේ අපි. අපි ඒක දකින්නේ අම්මේ අම්මේ කියලා උරතල් කරනවා. අම්මා මරනම ළඟ ඉන්නේ. තවත් දෙන්නේ තුනෙක් ඉන්න ඕන ළඟ. නැත්තම් බයයි. මිනිහනේ ඕල්මා. කිරි දීපු අම්මා ළඟවත් ඉන්න බයයි. මරණාට පස්සේ සතියක් ගෙවල් වල තියාගන්නවද බලන්න බෑ. ගඳයි. පෝජාව ගන්නවා නික්මන පුච්චන්න ඕනේ. ඔච්චරයි අපිට තියෙන වටිනාකම. අපි ඕක තේරුම් ගන්නෑ. අනිත්‍ය ලෝකයේ තුල නිට්ටයක් හදන්න හදනවා. පවතින නැති ලෝකයේ තුල පැවැත්මක් නිර්මාණය කරන්න හදනවා. ඒක තුල වේසක් විතරයි ලැබෙන්නේ. කවදාවත් ඒකින් අපට සෑයීමටපත් වෙන්න බෑ. මෑණියනි මේ සංසාරයේ හැමෝම බෝධිසත්වරුනේ. දැන් මෑණියොත් කවදාරි සසරෙන් එතර වෙන්න රාත් වෙන්න ඕනේ නේද? එතකොට තුන්තරා බෝධියකින් එකක් පතනවනේ. එනම් ලෝකේ ඉන්න හැමෝම බෝධිසත්වරු. එහෙනම් බෝධිසත්වරන්ට අපි යුතුයකම් කළා, වගකීම් කළා. අපට පුළුවන් විදිහට කණ්ඩ බොණ්ඩ දුන්නා. ඒ කියන්නවා ඒ බෝධිසත්වයා යගේ පාරමී පුරාගෙන යනවා. එයාට යන්න අරින්න. ඒයි බලාපොරොත්තු තියාගන්නේ. දරුවා අන්තිම කාලේ බලයි අපි ඒගොල්ලන්ගේ මල මුත්‍ර ඇද්දා වගේ අපේ මල මුත්‍ර හදි අපි ඒගොල්ලන් ළඟ තියාගෙන බලාගත්තා වගේ බලාගනි එහෙම සමහර දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා ඒ නිසා ඒවා ඒ දරුවන්ගෙන් ලැබෙන්නේ නැති වුණාම කම්පා වෙනවා, වෛර බඳිනවා. ලෝකේ බලාපොරොත්තු තියාගන්න අවශ්‍ය නැහැ. පුළුවන් විදිහට යුතුයකම් වකින් ටික කළා, රටා කිව්වා ගියා පාඩුයි අපි. ඇයි මොකටද අපි ඒගොල්ලොත් එක්ක ගැටෙන්න යන්නේ? සංසාරේ ඒගොල්ලෝ මව්වරු කී දෙනෙක් ළඟ ඉපදෙන්නේ නැද්ද? පියවරු කියලා කී දෙනෙක් ළඟ ඉපදෙන්නේ නැද්ද? සංසාරේ හැමදාම ඒගොල්ලෝ කලේ දෙමව්පිය අසරණ කරන එක. එහෙනම් අද අපිවත් අසරණ කරනවා කියන කාණ්ඩ දෙයක් නෙමෙයි. හැම දෙමව්පියන්ටම කුමක් කළාද? ඒකම තමයි අපටත් කරන්නේ. ඒක තේරුම් අරගෙන ඒ කටයුතු යුතුයකම් කරලා අපි නිදාස් වෙනවා. ඒ බෝධිසත්වරුන්ට පාරමී පුරාගෙන යන්න අරිනවා අපි. ඒ බෝධිසත්වරුන්ට අයිතිවාසිකම් කියන්න යන්නේ අද මගේ දරුවා ඊයේ වෙන කෙනෙක්ගේ දරුවා එට තව කෙනෙක්ගේ දරුවා එයා ඉපදිපද යනවාම තනම ඒක අපි තේරුම් ගන්න ඕනේ සංසාරේ පළවෙනි වතාවට මෙතන ඉපදුනා නෙමෙයි ජීවිතේ පළවෙනි වතාවට අපට හම්බුණා නෙමෙයි සංසාරේ කෝටි ප්‍රකෝටි ගාණක් මව්වරුන්ට හම්බෙලා හම්බෙලා හම්බෙලා බැරි ගියලා මට හම්බෙලා ඉන්නේ. ඒක තේරුම් ගත්තම ওই ප්‍රශ්න එකක්වත් නෑ. නැවත ඉපදීමට අදහසක් නැත්නම් බුදුන් සරණ යන්න. දෙපොයට සිල් ගන්න. හැම මොහොතෙම සීලය තුල ඉන්න. සිත නිවෙන වැඩ කුමක්ද ඒක විතරක් කරන්න. සිත ඇවිලෙන වැඩ සියලුම දේවල් නවත්තන්න. ওই ටික කරාම හරියනවා මෑණියනි. උදේ ඉඳලා රා වෙනකන් අපි නිවෙන වැඩ කරනවට වඩා ඇවිලෙන වැඩනේ කරන්නේ. ඒ ඇවිල්ලන ටික නැවතුවාම සිත නිකන් නිවෙනවා. ලිපක් නිවන්න ඕන නම් මෑණියනි ඇත්තටම වතුර දාන්න ඕනේ නැහැ. අර ඇවිල්ලන දරකට එළියට ඇදලා දාන්න ටක් ගාලා ලිප නිවෙනවා. ඇවිල්ලන ටික නවත්තන්නේ ඇවිල්ලන ටික නවත්ත ගන්න උත්සාහ කරන්නේත් නැහැ. අර නිවෙන ටික කරනවා. නිවෙන ටික නෙමෙයි කරන්න ඕනේ. ඇවිල්ලන ටික නවත්තන්න ඕනේ ඉස්සෙල්ලා. එතකොට නිවන්න දෙයක් නැහැ නිකන් නිවෙනවා. මෑණියනේ අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරන නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. දරුවන්ගේ ප්‍රශ්න වලට මෑණියෝ නඩු කියන්න යන්න එපා. පෙරකදෝරුවෙක් වෙන්න එපා. ඒ කට්ටියගේ යුතුයකම් ඉවරයි. ඒ කට්ටියට වගකීම් කළා. ඒ කට්ටිය දැන් පවුල් වුණා. ඒ කට්ටියගේ මන් නිදහස් වුණා. ඒ කට්ටියගේ ප්‍රශ්නේ ඒ කට්ටියට විසඳගෙන යන්න අරින්න. ඒ ප්‍රශ්න තමන්ගේ කරගෙන උත්තර හොයන්න එපා. මේ ලෝකයේ කිසිම ප්‍රශ්නයකට උත්තර නැහැ මෑණියනේ. උත්තර නැති නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ රාත් වෙලා පිරිනිවන් පාන්න කියලා අපට. ඇයි මේ ලෝකයේ කිසිම ප්‍රශ්නයකට උත්තර හොයන්න බෑ. එහෙම උත්තර දීපු කෙනෙක් නැහැ ලෝකේ ප්‍රශ්න වලට. දවස ගානේ ඒගොල්ලෝ ළඟ ප්‍රශ්න වල අඩුවක් තියනවද? ප්‍රශ්න නැති දවසක් ඔයලා බලන්නකෝ. එක දවසක්වත් නැහනේ. එහෙනම් කවුද කවදාද මේක ඉවර කරන්නේ අපි?